සාදු කියන්න මා කිව්වම සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සීවෙන්ටයි ලෝතුරු සංග ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි වන්දිමි වන්දිමි සංගරුවනද වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි සාදු සාදු බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු කියන්න මේ විදියට වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවණ විහිද වූ මුනිදුන් සදා වන්දිමි මම් බෝධි මූලයේ සෙවණෙදී සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවණ ලැබූසේක මැදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එමෙනෙහි කලේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහා විදුරු නැන බලයෙන් ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩ හිඳ බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කලේ ඒ උතුම් බෝධි නුවණට මම් නැමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක බුදුරජාණන් වහන්සේ තථාගත ඥාන බලදායකින් සමන්විත වනසේක විශාරද ඥාන සතරකින් සමන්විත වනසේක මහා කරුණාවෙන් සමන්විත වනසේක මහා ප්‍රඥාවෙන් සමන්විත වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණතා වූ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පෙන් පූජා කරමි පූජා වේවා මේ මිහිරි ගිලන් පස පූජා කරමි පූජාවේවා මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජා වෙත් ත්වා පූජා විත්වා පූජා විත්වා සාදු සාදු සා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ නිට්ටඹුව මේ නගර සභා පිටිය ධර්ම ශාලාවක් බවට පත් වුණා. මීට දසවසරකට පෙර ක්‍රියාන්විත රාජකාරී යෙදමින් සිටියේදී අභාව ප්‍රාප්ත වූ මේජර් ප්‍රසන්න රාමනායක විරුවන්ට පින් පිණිසත් මීට තුන් වසරකට කලින් විය වූ WK රාමනායක මහතාට පින් පිණිසත් ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කර ගැනීමට දිවිදුන් සියලුම රණවිරුවන්ට පින් පිණිසත් නන්දා රාමනායක මහත්මිය එම පවුලේ සියලු දෙනා ඥාතීන් ප්‍රදේශවාසීන් සහ කටුනායක ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලය එකතු වෙලා ඔබට මේ ධර්ම දාණය ලබා දෙන්නේ පින්වත්නි මේ මනුස්ස ලෝකේ හරීම විචිත්‍රයි. මේ මනුස්ස ලෝකේ මිනිසුන් එක එක කොටස් වලට බෙදිලා යනවා. දැන් මේ වෙනකොට අද ඔබ දන්නවා දැන් මේ මාස ගානක් තිස්සේ මහා කෝලහලයක් වෙලා තිබිච්ච ඡන්දේ අද. එතකොට ඒ පැත්තට කොටසක් බෙදිලා යනවා. තව කොටසක් ක්‍රීඩාවලට බෙදලා යනවා. කොටසක් දේශපාලනීය මත්තේ නැහිනවා. කොටසක් ක්‍රීඩා මත්තේ නැහිනවා. තව කොටස් ඉන්නවා ඒ වගේ එක එක දේවල් ඇඳුම් විලාසිතා සංගීතේ මේ වගේ එක එක දේවල් වලට මිනිස්සු යන අතරේ තව කොටසක් ඉන්නවා ජීවිතේ යථාර්ථයක් සොයනවා දැන් බලන්න මේ විචිත්‍රත්වය. යථාර්ථය සොයන්න පෙළඹුණු මිනිසින්ට හොඳම අවස්ථාවක් දැන් තියෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කාලයේදී බැසීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබීම. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මතෙයි සාමාන්‍ය මිනිස්යන්ගේ මතේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඉස්සලා අපි වෙනස අඳුනා ගන්න ඕනේ. මොකද හේතුව දැන් සාමාන්‍ය මට මතකයි මා කුඩා කාලේ මට සමහර උපාසක මහතුරු ඇවිල්ලා කියනවා පොඩි හාමුදුරනේ අපිට හොඳ කතන්දරයක් කියා දෙන්න. අපිට හොඳ ජාතක කතාවක් කියා දෙන්න. එතකොට සාමාන්‍ය මිනිස්සුන් ආස කතන්දරයක් අහලා සන්තෝෂ වෙන්න. එහෙම නැත්නම් ආස විහිළුවක් කරන එකක් අහලා සන්තෝෂ වෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපිට කතන්දරයක් අස්සවලා සන්තෝෂ කිරීමකුත් නෙවෙයි. කොමිට් කෑලි කියලා සන්තෝෂ කිරීමකුත් නෙවෙයි. අනුන්ට අපහාස කළා සන්තෝෂ කිරීමකුත් නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ජීවිතය ගැන යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න උන්වහන්සේ මහන්සි වුණා. එතකොට ඒ පණිවිඩේ ග්‍රහණය කරගන්න, තේරුම් ගන්න අපි කොහොමද අපේ බුද්ධිය මෙහෙවන්නේ කියන එක තමයි මේකේ තියෙන දේ. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ අපි වගේ මේ බණ කෑලි ඉගෙනගෙනද? නෑ. උන්වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ තමන් වහන්සේ තුල ඇතිවෙච්ච අවබෝධය කියාගෙන ගියේ. ඒ අවබෝධයේ මිනිසයන්ටත් දෙවියන්ටත් හිතසුව පිණිස පවතිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මිනිස්යන්ට කියන්න පටන් ගත්තාම ඒ ප්‍රකාශවලට අපි කියනවා ධර්මය කියලා. උන්වහන්සේ අවබෝධ කරපු දෙයට ඔබ කවුරුත් දැන් දන්නවා උන්වහන්සේ අවබෝධ කරපු දෙයට කියන්නේ චතුරාරි සත්‍යය කියලා. මේ තමයි බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට කියාගෙන ගියේ. මෙහෙම කියාගෙන යද්දී මිනිසුන් අතර හිටියා අතිශයින්ම බුද්ධිමත් අය. හොඳට නුවණ තියෙන මිනිස්සු හිටියා. අන්නේ මිනිස්සු මේ ධර්මය තේරුම් ගත්තා. දැන් අපිට බුද්ධිය තියනවාද? අපට නුවණෙන් විමසලා තේරුම් ගන්න පුළුවන්ද? කියන කාරණයට තියෙන හොඳම දේ තමයි බුදුදහම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තේරුම් ගන්න පුළුවන්ද කියන එක හොඳම අපි අප ගැන අපි බුද්ධිමත්ද කියලා අපි ගැන තේරුම් ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් ශ්‍රවණය කළා බැලීම. එතකොට බුදු කෙනෙකුගේ ධර්මයකට සවන් දෙන කෙනා එයා බෞද්ධ පරම්පරාවෙන් බෞද්ධෙක් වෙන්න ඕනේ එහෙම කතාවක් නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයට සවන් දෙන කෙනා බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනේ. කවුරු වුණත් මොන තරහතරමක වුණත් කමක් නැහැ. එයා බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනේ. දැන් අපි බලමු බුද්ධිමත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දේවල්. පින්වත්නි අපිට අපි ඉපදුනා මනුස්ස ලෝකේ දැන් ඔන්න අපි දැන් මේ ගත කරන ජීවිතේ මිනිස් ලෝකේ අපි ගත කරන්නේ. අපට දැනට ඇස් දෙකට පේනවා තව ලෝකයක්. ඒ තමයි තිරිසන් ලෝකේ. අපිට තව ලෝකයක් තියෙනවා අපිට අපි ආසන්නෙම අපිට පේන්නේ නමුත් සමහර අයට වැහෙනවා. වැහුණාට පස්සේ අපි තේරුම් ගන්නවා තව ලෝක තියෙනවා කියලා. പ്രേත ලෝක. ඒ වගේම අපට පේන්නේ නැති තව ලෝකයක් තියෙනවා දිව්‍ය ලෝක. එතකොට පින්වත්නි දැන් අපි කල්පනා කරන්න ඕනේ ඒ කිසිම ලෝකයක් ගැන නෙවෙයි. ඔන්න අපි මිනිස් ලෝකේ මිනිස්සු හැටියට ඉපදුනා. මිනිස්යන් හැටියට අපි උපන්නට පස්සේ අපි කරන්නේ මොකක්ද? උපන් දවසේ ඉඳලා ඇස් දෙකෙන් ලෝකෙ දිහා බලනවා. කන් දෙකෙන් ශබ්ද අහනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. ශරීරයෙන් පහස විඳිනවා. සිතෙන් සිතනවා. එතකොට මේ හය කරන ලෝකයක් තමයි අපිට මේ දැන් අපි ජීවත් වෙන ලෝකේ. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස ලබනවා, සිතෙන් සිතනවා. මීට වැඩි මොනක්දයක් අපෙන් කෙරෙන්නේ නැහැ. අපි මොනතරම් විචිත්‍ර විදියට ලෝකයේ ගැන කතා කළත් අපිට මේ කතා කරන සෑම දෙයක්ම ග්‍රහණය කරගන්න තියෙන්නේ ආයතන 6යි. මොනවාතරම් ලෝකේ ගැන තිබුණත් අපි ඇහැ පාවිච්චි කරන්න බැරි නම් පේන්නේ ලෝකේ මොනවා කතා කළත් කන් ඇහෙන්නේ නැත්නම් ශබ්ද ඇහෙන්නේ ගඳ සුවඳ නාසය නාසයක් නැත්නම් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවක් නැත්තම් කොච්චර කෑම තිබ්බත් රස දැනෙන්නේ නැහැ. ශරීරයක් නැත්තම් ස්පර්ශ නැහැ. අපට හිතක් නැත්තම් හිතන්න. එහෙනම් මේ ලෝකේ අපිට විවිධාකාර විදියට පෙවුණත් විවිධ පැතිවලින් පෙවුණත් උපන් දවසේ ඉඳලා මරණය දක්වා කෙනෙක් කරන්නේ ඇහෙන් රූප බලන එක. කනෙන් ශබ්ද අහන එක. නාසයෙන් ආග්‍රහණය කරන එක. දිවෙන් රස විඳින එක. කයෙන් පහස ලබන එක. මේ ක්‍රියාවලිය අපි කරගෙන යද්දී ඒ කියන්නේ ඇහෙන් රූප බල බල කනින් ශබ්දාහ නාසයෙන් ආග්‍රහණය කර කර දිවෙන් රස විඳ විඳ කයෙන් පහස ලබ ලබා මනසෙන් අරමුණු සිත සිතා අපි යද්දී අපි නිකම්ම නිකම් මිනිස්සු නෙමෙයි අපි ක්‍රියාත්මක වෙනවා අපි වචන කතා කරනවා අපි කයින් ක්‍රියා කරනවා අපි මනසින් ක්‍රියා කරනවා හැබැයි ඒකෙදි අපිට මේ ලෝකේ අපිට පෙන්වා දෙන ලෝකෙ තුල අපිට හැමතිස්සෙම ලැබෙන පණිවිඩය තමයි සතුටින් ඉන්න. සතුටින් හිටපන්. විනෝද වෙයන්. ඕකනේ අපිට තියෙන පණිවිඩය. විනෝද වෙයන්. සතුටින් හිටපන්. මේ පණිවිඩය දෙනකොට අපි මොකද කරන්න පින්වත්නි? අපි මේකේ හොඳ නරක හරි වැරද්ද මොකවත් හොයන්නේ නැහැ. අපේ වින්දනයක් ලැබීම පිණිස ඇහින් රූප බලබලා ඉන්න අපි පෙළඹිලා තියෙනවා. වින්දනය ලැබීම පිණිස කනෙන් ශබ්ද අහන්න පෙළඹිලා තියෙනවා. වින්දනය ලැබීම පිණිස නාසයෙන් ආග්‍රහණය කරන්න පෙළඹිලා තියෙනවා. වින්දනය ලැබීම පිණිස දිවෙන් රස විඳින්න පෙළඹිලා තියෙනවා. වින්දනය ලබන්න ශරීරයෙන් පහස ලබන්න පෙළඹිලා තියෙනවා. හිතෙන් මොකද්ද අපි කරන්නේ? මේ වින්දනය ලැබපුවා මතක් කර කර සතුට වෙනවා. එහෙම එකක් හිතේ නැද්ද? ඇහෙන් දැකපු රූප මතක් කර කර අපි හිතෙන් සතුට වෙනවා. කනෙන් ඇසූ ශබ්ද මතක් කර කර හිතෙන් සතුට වෙනවා. නාසයට දැනගත්තු නාසින් දැනගන්න ආග්‍රහණය කරපු දේවල් මතක් කර කර හිතෙන් සතුට වෙනවා. දිවට දැනෙච්ච රස, කාපු කෑම බීම මතක් කර කර හිතෙන් සතුට වෙනවා. කයට දැනිච්ච පහස මතක් කර කර අපි වින්දනයක් හිතෙන් හිතනවා. මේවනේ අපි හිතෙන් කරන්නේ. අපි හිතෙන් කරන්නේ මේවා. හැබැයි මේම කර කර අපි ජීවත් වෙද්දී බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්නේ මොකද්ද? අපි මේ ලෝකෙ පෙන්නන රටාවට අහු වෙලා යනවා. ලෝකෙ පෙන්නන රටාවට අහු වෙලා යනවා. මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි කවුරුවත් ඔලිම්පික් ඉල්ලුවාද? නෑ. ඒ රටාවට අහු වෙලා ගියා. අපි කවුරු ඡන්ද ඉල්ලුවාද? ඒ රටාවට අහු වෙලා යනවා. අපි කවුරු ක්‍රිකට් ඉල්ලුවාද? නෑ. සමාජය විසින් හදලා ඉස්සරහට දාන්නේ මොකද්ද? ඒක පිටිපස්සේ අපි යනවා. එහෙම තමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලනවා කියන එක ඇහැ ඇස්පෙනීම තිබිච්ච පමණින් කරන්න බෑ. කන් ඇහිම තිබිච්ච පමණින් කරන්න බෑ. නාසයට ගඳ සුවඳ දැනීම තිබිච්ච පමණින් කරන්න බෑ. දිවට රස දැනෙන්න පමණින් කරන්න බෑ. කයට පහස දැනෙච්ච පමණින් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම මේ හිතට හිතන්න පුළුවන් පමණින් කරන්න බෑ. අපි දැන් ඔන්න අපි ඉපදුනානේ අපිට ලැබිලා තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. මනස. මේ හයට අමතර තව එකක් අපිට තියෙනවා. අන්න ඒක තිබුණොත් තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට ලැබෙන්නේ. ඒකට කියන්නේ ප්‍රඥාව. අපිට කොච්චර හොඳට ඇස් පෙනීම තිබුණත් ප්‍රඥාව නැත්තම් ඒ ඇහැ නියම විදිහට හසුරව ගන්න බැරුව යනවා. අපිට කොච්චර හොඳට කන් ඇහිම තිබුණත් අපිට ප්‍රඥාව නැත්තම් අහන දේ හරි වැරදි තේරුම් ගන්න බැරුව යනවා. අපිට කොච්චර හොඳට හිතන්න පුළුවන් වුණත් අපිට ප්‍රඥාව නැත්තම් අපිට හිතනදී මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් ගන්න බැරි වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මහසි ගත්තේ මිනිස්යා තුල සැඟවි තියෙන අන්න ඒ ප්‍රඥාව ඉස්සරහට ගන්නයි. සැඟවි තිබිච්ච ප්‍රඥාව මතු කොල්ල ගන්නයි. මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා ඇති මමත් පුංචි කාලේ ඉඳලා මලගෙවල් වල යනවා. ගියහම දැන් මලගෙවල් වල මිනිස්සු අඬන ආකාරය ඔබ දන්නවනේ. තමන්ගේ කෙනෙක් නැති වුනහම ඒක වේදනාව දන්නේ ඒ නැති වෙච්ච එක්කිනා නේ. එතකොට මම දැකලා තියෙනවා සමහර දරුවෝ නැති වුනහම අම්මලා මිනිහේ බදාගෙන අඬනවා අනේ පුතේ නැගිටින්න. අනේ පුතේ නැගිටින්න කතා කරන්න කියලා මිනිහේ බදාගෙන කියනවා. ඔබ දැකලා නැද්ද? සමහර තැන්වලදී ස්වාමියා මැරුණාම බිරිඳ මම දැකලා තියෙනවා මේ මලමිනිය බදාගෙන සමහරට අවසන් මොහොතේ ඒ මල මිනි පෙට්ටිය වහන්නවත් දෙන්නේ නැහැ. කෑ ගහලා කියනවා අනේ කතා කරන්න. ඇස්සරින්ද. ඇයි ඔහොම ඉන්නේ? කියලා අහනවා. හැබැයි ඒ අඬන එක්කෙනාගේ ප්‍රඥාව අවදි කරන්න අද කෙනෙක් නැහැ. ඕකමයි උනේ කිසා ගෞතමයට. අදයි එදයි ලොකු වෙනසක් උනේ නැහැ. අද මිනිහක් බදාගෙන පොඩි සමහර අම්මලා ඉන්න පොඩි දරුවෝ නැති වුනහම ඒ විදිහටම අද අඬනවා. ඒ විදිහටම කෑ ගහනවා. කිසා ගෞතමී දා කිව්වා වගේම අනේ පුතේ නැගිටින්න කීකේ අම්මලා කියනවා. එදා කිසා ගෞතමී කිව්වා අනේ පුතේ නැගිටින්න. අර පොඩි පුතා මැරුණ මේ අම්මා කොච්චර මේ දරුවට ආදරේද කියලා අනේ පුතේ නැගිටින්න කිව්වා. ඇස් වරින්න කිව්වා. කතා කරන්න කිව්වා. නමුත් මේ තම තමාගේ අතේ තියෙන දැන් මොකද්ද? මල කඳක්. දරුවා මැරිලා. ඊට පස්සේ මේ අම්මා මොකද කළේ? මේ මල කඳ අතට අරගෙන පාරේ යනවා. පාරේ ගිහින් කිව්වා අනේ මේ දරුවා නැගිටින්නේ කතා කරන්නේ කිරිබොන්නේ අඬ අඬා කිව්වා. හැබැයි නෝන තියෙන කෙනෙක් ආන් අතන්ට යන්න සවැත් නුවරට යන්න සවැත් නුවරේ ඉන්නවා. ජේතවනාරාමේ ඉන්නවා මේට බෙහෙත් දෙන්න පුළුවන් කෙනා. දැන් කිසහගෝතිය මොකද කළේ හැඬුව කඳුලේ මේ ළමයාත් අරගෙන කෙලින්ම දිව්වා ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඉදිරියට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දරුවා දිහා බලන්න මේ දරුවා ඇස් අරින්නේ කතා කරන්නේ කිරිබොන්නේ අනේ ස්වාමීනි මේ දරුවා සනීප කරලා දෙන්න කිව්වා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ ප්‍රඥාව මතු කරන විදිය උන්වහන්සේ මේ පිස්සු නැතුව ඕක ආතයලා දාන්න කිව්වද නෑ උන්වහන්සේ කිව්වා කිසා ගෝතමී මම මේ ළමයාව සනීප කරන්නම් කියපු ගමන් අර අම්මගේ තිබිච්ච අර කම්පණයට මොකද වෙන්නේ කම්පණයම හරියනවා ඇයි කවුරුත් කිව්වේ මේ ගිහිල්ලා වීචි කරපන් මේ ළමයා හරියන්නේ හරියන්නේ ඔය මැරිලා ඉන්නේ කියලානේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙනිච්චාම කිව්වා මම සනීප කරන්නම්. ඔන්න මෙයාම ප්‍රകൃති தත්ත්වයටපත් උනා. ඊට පස්සේම ස්වාමීනි මං ඒ වෙනින් මොකද්ද කරන්න ඕනේ? ඔබ ගිහින් අබ මිටක් අරගෙන ඉන්න. හැබැයි මතක තියාගන්න ඔබ ගේන්න ඕනේ කවුරුවත් මැරිච්ච නැති තැනකින්. දැන් මේ අම්මා යනවා. දැන් මේ අම්මගේ අවුල් වෙච්ච හිත නැහැ. දැන් යනවා මේ දැන් මේ දරුවා සනීප කරගන්න. හැබැයි මෙයා හොයන දේ හම්බු වෙන්නේ මොකද්ද? අබමිට දෙන්න ලෑස්ති. හැබැයි හැම පවුලකම කෙනෙක් මැරිලා. ටිකෙන් ටික තමන්ගේ ප්‍රඥාව බලන්න දරු දුකෙන් වැහිලා තිබිච්ච ප්‍රඥාව. ලෝකෙ කිසි කෙනෙකුට මතු කරලා දෙන්න බැරි වෙච්ච ප්‍රඥාව. ප්‍රඥාව මතු කරනවා කියන එක තමයි මනුස්ස ජීවිතයේ තියෙන අමාරුම දේ. මිනිස්සෙක්ව හිනස්සනවා කියන එක හරි ලේසි වැඩක්. මිනිස්සෙක්ව අඬවනවා කියන එක හරි ලේසි වැඩක්. මිනිස්සෙක්ව බය කරනවා කියන එක හරි ලේසි වැඩක්. මිනිස්සෙක්ව කේන්ති ගස්සනවා කියන එක හරිම ලේසි වැඩක්. මිනිස්සෙකුගේ රාගය අවසනවා කියන එක හරිම ලේසි වැඩක්. මේ එකකටවත්පත් වෙන්නේ නැතුව මිනිස්සෙකුගේ ප්‍රඥාව පුබුදවනවා කියන්නේ ලෝකේ තියෙන අමාරුම වැඩේ. මොකද හේතුව මේ ප්‍රඥාව කියන එක නුවණ කියන එක මේ ජීවිතයක ක්‍රියාත්මක වෙන හැටි පිටින් පේන්නේ ඒක බැලු බැලමට හොයන්න බෑ. දැන් බලන්න කිසා ගෝතමේ ළමයාත් අරගෙන පාරේ කෑග ගහනකට කවුරුවක් හිතුවද මෙයා තුල ප්‍රඥාව තියෙනවා කියලා? නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර පණිවිඩය දුන්නාම කිසాగෝතිමීට ටිකන් ටික තේරුම් ගියා. මේක තමයි මරණය. ඊට පස්සේ ළමයා සෝනට දැම්ම කිසాగෝතිමීට දැන් ජීවිතේට තියෙන විසඳුමක් තේරුම් ගන්න තැනක් අරමුණක් තියෙනවා දැන්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ මැරෙන ඉපදෙන ලෝකෙන් නිදහස් වෙන්න ඕනේ. අන්න ධර්මයේ ලෑස්ති. ධර්මයේ සූදානම්. පුද්ගලයා සූදානම් වෙන්නේ යම් විටද එවිට ධර්මයේ සූදානම්. පුද්ගලයා සූදානම් නැත්te යම් තාක්ද ධර්මයේ සූදානම් නැහැ. එතකොට පින්වත්නි මේ ප්‍රඥාව මිනිස්සෙකුගේ ජීවිතේ තියෙන විදිය මේ වගේ අපතුලක් තියෙනවා ප්‍රඥාව. හැබැයි අපතුල තියෙන බව අපට සොයාගන්න විදියක් නැහැ. එකම එක දෙයයි තියෙන්නේ ප්‍රඥාව තියෙන බව සොයාගන්න. ඒ තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් අපට අහන්න ලැබෙන්න ඕනේ. බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕනේ. බුදු කෙනෙකුගේ ධර්මයක් අහලා ඒ ඇසූ ධර්මයේ තේරුම් ගැනීම පිණිස අපි කල්පනාව මෙහෙවද්දී අන්න ප්‍රඥාව මතුවෙනවා. ඒක අපි කොයි විදිහටද කරන්නේ කියන එක අපිට එකෙල්ලේම කියන්න තේරෙන්නේ මොකද හේතුව ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න අපි ධර්ම දේශනා කරනවා. ඔබ ධර්මය අහනවා. ඒතර ඔබ ධර්මය අහද්දී ඔබ මේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගද්දී ඔබේ ප්‍රඥාවට බාධා තියෙනවා. මොකද්ද බාධා? ඔබේ තියෙන මත, ඔබේ අදහස්. ඔබ ධර්මයේ නාමයෙන් එක එක දේවල් අහලා තියෙන්න පුළුවන්. ඒ අහපු දේවල් එක එක පොත්පත් කියවලා තියෙන්න පුළුවන්. ඒවා කොහොම සමහර විට ඔබට ධර්මය අවබෝධ කරන්න තියෙන ලොකුම බාධා වෙනවා. මේ නිසා ධර්මයේ තේරුම් ගන්න නම් අපට තියෙන්න ඕනේ හරිම සරල හිතක්. කෙනෙකුට හිතෙන්න පුළුවනි මේ ජීවිතයේ ගැඹුරු ධර්මයක් අවබෝධ කිරීමට නම් එයාට ගොඩාක් පොත්පත් කියවන්න ඕනේ. එයා ගැඹුරු දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා නෑ. ගැඹුරු දෙයක් අවබෝධ කරන්න සරල කෙනෙක් වෙන්න ඕනේ. සරල කෙනෙක් වෙන්න ඕනේ. ගොඩාක් ඒ කියන්නේ ගොඩාක් මති මතාන්තර තියනවා කියන්නේ යමක් අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අඩුයි කියන එක. හැමතිස්සෙම නිදහස් හිතින් ඉන්නවා කියන්නේ අවබෝධ කරන්න තියෙන අවස්ථාවක් තියෙනවා කියන එක. මේ නිසා පින්වත්නි අපට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ අපට යම්කිසි ප්‍රමාණයකට සාර්ථක කරගන්න පුළුවන්. ඒ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි අපේ ප්‍රඥාව උපදවා ගත්තොත් විතරයි. එතකොට අපිට අපේ ප්‍රඥාව උපදව ගන්න නම් අපිට අපි ගැන ඒ කියන්නේ තම තමන් ගැන යම්කිසි තේරුම් ගැනීමක් ඇති කරගන්න ඕනේ. දැන් අපි ගාමු පින්වත්නි අපි බලමු අපට මා හිතන්නේ අපට තියෙන ලොකුම බාධාව තමයි අපිට අපිව තේරුම් ගන්න තියෙන ඉඩකඩ ඇහිරිලා තියෙන එක. අපි හැමතිස්සෙම අපේ ඇස් දෙක බාහිර ලෝකයේ අරමුණු වලට අරගෙන යනවා. බාහිර ලෝකයේ අරමුණු හැමතිස්සෙම තියෙන්නේ අපේ ඇස් දෙකේ අපේ ඇස් දෙක ග්‍රහණය කරගන්න නෙමෙයිද? කෙනෙක් අපි ගත්තොත් ලස්සන ඇඳුමක් හඳින්නේ. කඩේක බඩුවක් මුට්ටුවක් ලස්සනට තියලා තියෙන්නේ. ටීවී එකේ ලස්සන නැටුමක් නටන්නේ. මේ ඔක්කොම කරන අපි ඇස් දෙක අල්ලගන්න නේද? අපි ඇස් දෙකටයි ඒ ඔක්කොම තියෙන්නේ. ලස්සන සින්දු තියෙන්නේ. නොඒකාකාරී කතන්දර තියෙන්නේ කතා තියෙන්නේ අපේ කන රඳව ගන්නයි. සුවඳ වර්ග තියෙන්නේ අපේ නාසය අල්ල ගන්නයි. මේ විවිධාකාර කෑම වර්ග තියෙන්නේ අපේ දිව රඳවල ගන්නයි. අපේ දිව ග්‍රහණයට ගන්නයි. විවිධ විවිධ මාදිලියේ ඇඳුම් පැළඳුම් විවිධ මාදිලියේ වාඩි වෙන ආසන විවිධ සැප පහසු දේවල් ඔක්කොම තියෙන්නේ අපේ මේ ශරීරේ රඳවලා තියන්නයි. අපි මේවට අහු වුණා. අහු වෙලා ඉන්නවා. තොණ්ඩුවකට අහුවෙච්ච මුවෙක් වගේ. අපි ඇහැට පේන රූපේට හසු වෙලා ඉන්නවා. තොණ්ඩුවට අහුවෙච්ච මුවෙක් වගේ. කනට ඇහෙන ශබ්දයට හසුලා ඉන්නවා. තොණ්ඩුවට අහුවෙච්ච මුවෙක් වගේ. නාසයට දැනෙන ගඳ සුවඳට හසු වෙලා ඉන්නවා. දිවට දැනෙන රසයට හසු වෙලා ඉන්නවා. කයට දැනෙන පහසට හසු වෙලා ඉන්නවා. මේ ගැන හිත හිත ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා අපිට මේ මේ ලෝකේ අපි ඇස් අරගෙන ඇවිදගෙන යනකොට මේ මූණ දෙන්න තියෙන කාම ලෝකේ. මේකට කියන්නේ කාම ලෝකේ කියලා. කාම ලෝක කියන්නේ මොකද්ද? ඇයි කාම ලෝක කියන්නේ? රූප, ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ලබා දෙනවා. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ලබා දෙනකොට රූපයට අහු වෙනව ඇස. ශබ්දයට අහු වෙනව කන. ගන්ධ සුවඳට අහු වෙනව නාසය. රසයට අහු වෙනව දිව. පහසට අහු වෙනව කය. ඉතින් මේකේ ස්වභාවය බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්න මොකක් වගේද? මඩ වගුරක් වගේ කියනවා. උපමාව මොකද්ද? මඩ වගුරකට බැස්සොත් මොකද වෙන්නේ? අපිට පුළුවන් ද සාමාන්‍ය විදියට ඇවිදගෙන යන විදියට යන්න. එහෙම නැත්නම් එරිනවද? මඩ වගුරකට බැස්සොත් මොකද වෙන්නේ? එරිනවා. මේ වගේ තමයි ඇහෙන් රූපේ දකිනකට ඒ රූපේ හිත බැස ගන්නවා. කනින් ශබ්දහනකට ඒ ශබ්දයේ හිත බැස ගන්නවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට ඒකේ හිත බැස ගන්නවා. දිවෙන් රස විඳිනකොට ඒකේ හිත බැස ගන්නවා. කයින් පහස ලබනකොට ඒකේ හිත බැස ගන්නවා. අපිට මේකේ වැරද්දක් පේන්නේ නැහැ. මොකද හේතුව? කාම ලෝකේ තියෙන උච්චරයිනේ. ඒ කාම ලෝකේ තියෙන දේට තමයි අපි අහුවෙන්නේ. නමුත් අපේ හිත මෙහි බැස ගන්නකොට අපිට ජීවිතය ගැන අවබෝධයක් නැත්තම් ජීවිතය ගැන අර්ථය හරියටම අල්ලගෙන නැත්තම් අපි අපි දන්නේම නැතුව අපේ හිත අසංවර වෙනවා වෙන්නේ නැද්ද එහෙම අපේ හිත අසංවර වෙනවා හිත අසංවර වුණාම වචනේ අසංවර වෙන්නේ නැද්ද වචනේ අසංවර වෙනවා කය අසංවර වෙන්නේ නැද්ද එහෙමනම් ඉස්සල්ලාම මේ කාම අරමුණු අපිට ලැබෙනකොට අසංවර වෙන්නේ මොකද්ද? සිතයි. සිත අසංවර වුණාම වචනය අසංවර වෙනවා, කය අසංවර වෙනවා. ඊට පස්සේ අපිට මේ ගඟකට අහුවෙච්ච සත්වෙක්, ඡඩ පහලකට අහුවෙච්ච සත්වෙක් ගහගෙන යනවා වගේ අපි මේ ලෝකයට ගහගෙන යනවා. මේක තමයි දැනට අපිට සිද්ධ වෙවි තියෙන දේ. එතකොට අපි ඒකට හේතුව තමයි අපිට හැමතිස්සෙම පේන්නේ අපිට ආස්වාදයක් විඳින්න තියෙන මේවා විතරයි කියලා. අපිට ආස්වාදයක් විඳින්න රූප, ආස්වාදයක් විඳින්න ශබ්ද, ආස්වාදයක් විඳින්න ගඳ සුවඳ, ආස්වාදයක් විඳින්න රස, ආස්වාදයක් විඳින්න පහස. අපිට හැමතිස්සෙම පේන්නේ මේක නිසා. කතා කරන්නේත් මේක නිසා. අපිට මොකද වෙන්නේ? අපි සම්පූර්ණයෙන්ම මේ කාමයේ බැසගත්තු සිතින් අසංවරව වාසය කරද්දි මොකද වෙන්නේ? අපි යම් කිසි දෙයක් කරනවාද? අපි යම් කිසි දෙයක් කියනවාද? යම් කිසි දෙයක් සිතනවාද? ඒක අපි දායාදේ බවට පත් කරගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි සමහර විට අපේ ජීවිතේ අපි සැලසුම් කරනවා. දැන් අපි ගත්තොත් අපි හැම කෙනෙක්ම සැලසුම් කරනවා අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ජීවත් වෙන්න ඕන කියලා සැලසුම් කරනවා. හැබැයි අපේ සැලැස්ම බොහෝ විට එතනින් ඉවරයි. මොකද හේතුව අපි අපි සැලැස්ම අපි රාම් අපි හිර කර ගන්නවා. අපි රාමුවක් හදා ගන්නවා මේ ජීවිතේ අපි සැලැස්මක් තියා ගන්නවා. මොකද්ද සැලැස්ම? අපි හිතාගෙන ජීවිතේ සාර්ථකයි කියලා කොහොමද? අපි මෙහෙම කියනවා. දැන් මං කියන්නේ කාම ලෝකේ අපි බැසගෙන ඉන්නේ. අපි හිතන මේ ඉඩම් කැල්ල අරගෙන ගේ හදාගත්තට පස්සේ මට මලක් කමක් නැහැ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. මේ ළමයි ටික විවාහ කරලා දුන්නාට පස්සේ මට මලක් කමක් නැහැ. මම නිදහස්. එහෙම කියන්නේ නැද්ද? මගේ තියෙන හිතේ ලකුවම බර මේකයි. මැරුණට පස්සේ කියනවා මලමිනේ තියාගෙන ආ මෙයාගේ ජීවිතේ සාර්ථකයි කියනවා. මෙයා හොඳට ළමයි හැදුවා කියනවා. ළමයිගේ නිදහස් වුණා කියනවා. හොඳ පවුලට බාන්දලා දුන්නා කියනවා. මේ කාමයේම නේද මේ වර්ණා කර කර ඉන්නේ. මලාට පස්සේ මොකද වුනේ? ඒකට සැලැස්මක් නැහැ. ඒකට සැලැස්මක් නැහැ. මොකද හේතුව? එයා පාවිච්චි කළේ ඇහැට පේන ලෝකෙ විතරයි. කනට ඇහෙන ලෝකෙ විතරයි. නාසයට දැනෙන ලෝකෙ විතරයි. දිවර දැනෙන ලෝකෙ විතරයි. කයට දැනෙන පහස ලෝකෙ විතරයි. එයා පාවිච්චි කළේ නෑ. පාවිච්චි කරන්න ඕනම දේ පාවිච්චි කළේ නෑ. මොකද්ද? ප්‍රඥාව. ඇයි පාවිච්චි කරන්න බැරි වුනේ ප්‍රඥාව? ප්‍රඥාව පාවිච්චි කරන්න එයාට තේරෙන්න ප්‍රඥාව පාවිච්චි කර ගන්න හැටි එයා දැනගෙන හිටියේ නෑ. ප්‍රඥාව පාවිච්චි කරන හැටි දැනගෙන හිටියනම් පින්වත්නි ඕනෑම මිනිසෙක් ඕනෑම ප්‍රඥාවන්ත කෙනෙක් ඒක අතාරින්නේ නැහැ. දැන් අපි ගම්මු මිනිස්සු හැමදේයක්ම කරන්නේ සතුටක් ලබන්නනේ. හැම දේවල්ම කරන්නේ දැන් අපි ගත්තොත් ගෙයක් ඉඩමක් ගන්නවා ගෙයක් හදනවා. සල්ලි මදි රට යනවා. එතකොට ගෙවල් දොරවල් දාලා අඹු දරුවෝ දාලා අඬ අඬ ගිහින් පිටරට ගිහින්නවා රස්සාවල් කරනවා ඒ මොකද මේ කරන්නේ ආයමත් ඇවිල්ලා ලස්සනට ඉන්න ඕනේ කියලානේ අඬ අඬ දිමව්පියන්ගෙන් ගෙන් වෙලා දරුවන්ගෙන් වෙන් වෙලා අපි දන්නවා සමහර රට ගියපු අම්මලා අඬ අඬ ලියුම් එවනවා. අනේ මට තව අවුරුදු දෙකයි පුතේ මේක ඉන්න තියෙන්නේ. මං කුමාරි මම මේ අවුරුදු දෙකේ මං කොහොමාර කීයක් හරි වාගෙන ඉන්නවා මං ගියේ හදා ගන්න ඕනේ. එහෙම නැද්ද කරන්නේ? එහෙම කරනවා. රට ගියපු තාත්තලා ගෙවල් වලට ලියුම් එවනවා. මෙහෙම ඉන්න හොඳින් ඉන්න. ඒ අතරේ බයේ ඉන්නවා ළමයි ටික හරි පිළිවෙලට හැදෙයිද දන්නේ නැහැ. සීල ආරක්ෂා කරගනීද දන්නේ නැහැ. නොමග යයිද දන්නේ නැහැ. එහෙම බයෙන් නේද පිටරට ගියාට පස්සේ ඉන්නේ. එතකොට එහෙම එහෙම ඉඳගෙනත් බලාපොරොත්තු වෙන්නේ සාර්ථක වෙන්න. නමුත් දන්නේ නැහැ. Tamange ළඟම තියෙනවා සාර්ථක කරගන්න දෙයක්. ඒ තමයි ප්‍රඥාව හැසිරවීම. ළඟම තියෙනවා දෙයක්. ප්‍රඥාව හැසිරවීම. වෙලා තියෙන්නේ මේක කියන්න කෙනෙක් නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ප්‍රඥාව උපදව ගන්න කියලා නුවණින් කල්පනා කිරීමෙන් ප්‍රඥාව උපදව ගන්න තියෙන මොකෙන්ද නුවණින් කල්පනා කිරීමෙන් අපට තියෙනවා අපේ ජීවිතය තුළ එක්තරා අර්බුදයක් තේරුම් ගන්න. උපමාවක් මම කියන්නම් බුද්ධ දේශනාව තියෙන එක කරත්ති. කරත්ති ගම්මෝ දැන් ඔන්න කරත්ති රෝද දෙකක් තියෙනවා. මේ රෝද දෙක තියෙනකන් කරත්තේට සතා බැදලා ඉන්නකන් කරත්තේට යන්න පුළුවන් යන්න පුළුවන්. මේ කරත්තේ තියෙන මේ රෝද දෙක හයි කරලා තියෙන්නේ කඩ ඇනේ කියන එකෙන්. රෝදේ කරත්තේට දාලා කඩ ඇනේ බස්සලා තියෙනවා. ඒකෙන් තමයි රෝදේ ගැලවිලා විසි වෙන්නේ නැත්තේ. එතකොට මේ කඩේනි ගහලා තියෙනකන් කරත් රෝදේ කරත්තේ ඇදි ඇදි යනවා. එතකොට යම් වෙදයකින් මේ කඩේනි ගැලවුණොත් රෝද ගැලවිලා වැටෙනවා. කරත්තට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාට මේ මනුස්ස ජීවිතේ ඉවර වෙනකොට කර්මානුරූපව සමහරට යාගිල්ල උපදිනවා තිරිසං අපායේ. බල්ල බලල් වෙලා උපදිනවා මිනිස්සු ගිහිල්ලා. සර්ප වෙලා උපදිනවා. සත්තු වෙලා උපදිනවා. මේ සතෙක් කියලා කියන්නේ මේ හිතන්න බැරි අවස්ථාවක්. කල්පනා කරන්න බැරි අවස්ථාවක්. දැන් දැන් බලන්න හිතලා අපිට පුළුවන් පොඩි දරුවෙකුට කියන්න පුතේ මේ වාගේ අම්මා. මේ වාගේ තාත්තා. පුතේ අම්මා තමයි ඔයාව ඇති දැඩි කළා දසමසක් කුසේ දරාගෙන ලීකිරි කළා පෝල හැදුවේ. පුතේ තාත්තා තමයි කළේ. පුලන් දෝගලන්ට බලු පැටියෙකුට උගන්වන්න පැටියෝ මේ ඉන්නේ තාත්තා. මේ ඉන්නේ අම්මා කියලා බලු පැටියෙකුට උගන්වන්න පුලන්ද? බෑ. සතෙකුට උගන්වන්න බෑ ඒක. එතකොට බලන්න සතෙකුට උගන්වන්න පුළුවන් මොකද්ද? අපිට සීනුවක් ගැහුවොත් ඒ වෙලාවට කන්න දුන්නොත් ඒ සීනුව හැනික සතා දන්නවා ඒ වෙලාවට කන්න ලැබෙනවා කියලා. එතකොට එතෙන් තියෙනවා. ඒ වගේ දෙයක් ඇර ප්‍රඥාව උපද්දවලා දෙන්න බෑ. ප්‍රඥාව පාවිච්චි කළ නැති මිනිස්සු කොහේ යනවද දන්නේ මරණින් මත්තේ. ප්‍රඥාව පාවිච්චි කරපු නැති මිනිස්සු තිරිසන් අපායකින් උපදිනවා. ප්‍රඥාව පාවිච්චි කරපු නැති මිනිස්සු පෙරේත ලෝකෙ ගිහිල්ලා උපදිනවා. සමහරට ආයි මිනිස්සු අතරටම එනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙක සිටුවරෙක් හිටියා ආනන්ද කියලා. මේ සිටුවරේ හැමතිස්සෙම කිව්වා එක පුතෙක් හිටියා මූලසිරි කියලා. ඒ පුතාටයි සේවක ඔක්කොට මණ්ඩ ගහලා මෙයා ව්‍යාපාරිකයෙක්. මෙයා කිව්වා උඹලා හිත මතක තබා ගනින් මම දැන් කෝටි 40 ගානක දීපලක් හරි හම්බ කරලා තියෙනවා. මම මේක හම්බ කළේ වේයෙක් තුඹ සම්බන්ධිනවා වගේ. මම මේක හම්බ කළේ වේයෙක් තුඹ සම්බන්ධිනවා වගේ මී මැස්සෙක් පැණිගෙනලා එකතු කරනවා වගේ ඒ නිසා මතක තියාගන්නින් රුපියලක් හරි වේදම් වුණොත් ඒක වේදමක්. ඒක ආදායමක් නෙවෙයි. මෙන්න මෙහෙම මේ ළමයින්ට ඉගැන්වුවා. ඊට පස්සේ මේ ආනන්ද කියන සිටුවරයා මැරුණා. මැරුණට පස්සේ ඉපදුනා මේ පාරවල් අතුපතු ගාන වැසිකිලි කැසිකිලි සුද්ධ කරන සැඩොල් ගම්මානේ ගිහිල්ලා උපන්නා. උපන්නට පස්සේ දැන් මේ මේ ළමයා ඉපදිච්ච දවසේ මේ ගම්මානය ඇතුළේ විශාල අර්බුදයක් හටගත්තා, රණ්ඩු සරුවල් හටගත්තා, කෝලහල හටගත්තා, රැකීරාස් කාවල් නැතුව ගියා. ඊරෝසි මේ මිනිස්සු හරි ප්‍රඥාවන්තයි. මේ මිනිස්සු මොකද කළේ? පවුල් 1000ක් හිටියා 500 500 බෙදුවා. බෙදුවර පස්සේ අර අර ආනන්ද සිටුවර ඉපදිච්ච පවුල තිබෙච්ච පැත්තේ උන ප්‍රශ්නේ තියෙනවා. ආයෙ බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා මේ පවුල හොයාගත්තා. ඊට පස්සේ මේක හොයාගත්ත මේ කාන්තාව තමයි මේ කාන්තාවගේ කුසේ දරුවෙක් ඉන්නවා මේ දරුවා නිසා තමයි මේ ප්‍රශ්නේ. කිව්වා මේ නුඹ අපේ ගෙදර තියාගන්න බෑ උඹ පුළුවන් හරි ජීවත් වෙන්න කියලා. ඉතින් මේ අම්මා දැන් හිඟා කකා ජීවත් වෙනවා. මෙන්න ළමයා ඉපදුනා මේ ළමයා කොරෙක්. කොරක ගහන්නේ ඇස් වපර වෙච්ච කුදු වෙච්ච විරූපී ළමයෙක්. අම්මා මොකද කළේ මේ ළමයා ආදරෙන් හැදුවා. හදලා මේ ළමයාට තේරෙන වයස එනකොට පොල් කටුවක් අතට දුන්නා. දීලා කිව්වා පුතේ නුඹ නිසා මං සෑහෙන දුකක් වින්දා මට තව දුරටත් මේ දුක කරගහන්න බෑ. ඔබ දැන් තනියම ජීවත් කියලා මෙයා දැන් තනියම ජීවත් වෙන්න. දැන් මේ වගේ නෙමේ පින්වත්නි සීත කාලෙට සීතලයි. රස්ති කාලෙට රස්ති. වැස්ස කාලෙට වැස්ස. මේ වගේ නෙමෙයි. ඉන්දියාව. ඉතින් මේ ළමයා වීදි දරුවෙක් වුණා. දැන් ඉතින් පාරවල් අයින ජීවත් වෙනවා, කඩපිල් අයින ජීවත් වෙනවා, සීත කාලට සීතලෙන් දුක් විඳිනවා, වැස්ස කාලට වැස්සෙන් දුක් විඳිනවා, පායන කාලට පෑයලෙන් දුක් විඳිනවා. මෙහෙම යද්දි මෙයා දවසක් නොදැනීම මෙයා යද්දි තමන් හිටියේ මාලිගාව පැත්තේ තිබිච්ච සිටු මාලිගාව පැත්තේ පාරට මේ ළම වැටුණා. එදා සිටු මාලිගාවේ ගේට්ටුව ඇරලා මේ ළමයා බැලුවා ගේට්ටුව දිහා මෙයා දන්නේම නැහැ මේ ළමයා මේ ගේ ඇතුළට මේ වත්තේට ආවා. වත්තේට එනකොට දැන් මේ ළමයා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. මොකද්ද මේ ගේ මට දැකලා පුරුදී කොහෙද මං ඉන්නේ දැන් මේ දැන් මේ ළමයා දන්නේ මෙයා වෙනස් වෙනවා. එයාගේ හිත සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කෙලින්ම මෙයා ගේ ඇතුළට ගියා. සිටු මාලිගාව ඇතුළට ගියා. යනකොට මාලිගාවේ අර මූලසිරි කියන ඒ කියන්නේ තාත්තා මරුණාට පස්සේ පුතාට හම්බුණා සිටු තනතුරු ඒ පුතා විවාහ වුණා. ඒ පුතාගේ බබාලා ශ්‍රී ලංකාවේ හිටිය ශාලා ශාලාවේ මේ ශාලාවට මේ චූටි මේ කොර ගගා ඇස් වපර වෙච්ච කුදු ගැහිච්ච කැත විරූපී කොළු ගැටය ගියා. ගියපු ගමන් අර සෙල්ලම් කරන ළමයි දැක්කා. දැකලා යටිගිරියෙන් කෑ ගහගෙන දිව අම්මේ මෙන්න යකෙක් ඇවිල්ලා කියලා. සේවකයෝ මොකද කළේ? යාම පයින් ගගා එළියට දැම්මා. පයින් ගගා එළියට දාලා ඔන්න ගේට්ටුවෙන් එළියට දැම පයින් ගහලා. බුදුරජාණන් වහන්සේ එදා ඒ පාර ඉස්සරෙන් වඩිනවා. වඩිනකොට දැක්ක මේ ගේට්ටුවෙන් එළියට ගහලා මේ මේ ළමෙක් හොඳටම තුවාල වෙලා හීරිලා ලේ වැක්කිරි වැක්කිරි ඉන්නවා. ආනන්ද හඳුනන කිව්වා ආනන්දේ අර මේ ගෙදර ඉන්න සිටුවරයට කතා කරන්න කිව්වා. කතා කළා. සිටුතුමනි මේ කවුද කියලා දන්නවද? දන්නේ නැහැ කිව්වා. මේ ඔබේ තාත්තා. පිළිගත්තේ නෑ නෑ නෑ නෑ මට පිළිගන්න බෑ කිව්වා අපේ තාත්තා මෙහෙම කෙනෙක් නෙමෙයි කිව්වා බොහොම ඉහළ සමාජ තලයක හිටපු කෙනෙක් කිව්වා බොහොම ඉහළින් හිටපු කෙනෙක් කිව්වා අපේ තාත්තා මේ තත්ත්වෙටපත් වෙන්න බෑ කිව්වා මං කියන්නම් කිව්වා ඒක කියලා බුදුරජාණන් වහන්සේ මේ මේ දරුවාට පෙර ජන්මේ මතක් වෙන්න සැලැස්සුවා සලස්සලා කිව්වා දැන් එයාගේ එයාට කතා කළා දැන් ඔබ ආනන්ද සිටුවරයා. ඔබ හංගපු වස්තුව තියනවද කියලා ඇහුවා. තියනවා කිව්වා. ඒ හංගපු වස්තුව තියෙන බව මේ ළමයි දන්නවද කියලා? දන්නවා කිව්වා. ආන් ඒක දැන් ගොඩ දාන්න. මේ සිටු දරුවා මෝහණයෙන් වගේ ගිහිල්ලා සම්පූර්ණ අර හංගපු වස්තුව ගොඩ ගත්තා. එතකොට තමයි තේරුනේ බලන්න එක ජීවිතයක සිටුවරේ එක ජීවිතයක හිඟන්නේ. මනුස්ස ජීවිතේ ප්‍රඥාව පාවිච්චි කරන්න බැරි වුණාම මනුෂ්‍යන්ට වෙන දේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපි අපේ ජීවිත ගැන බැලුවාම අද අපි මේ මනුස්ස ජීවිතය ගත කරනවා. අපි මේ මිනිස් ජීවිතය ගත කරනවා සුළු කාලයකට. මේ බොහොම පුංචි කාලයක්. හැබැයි මීට වඩා දැන් මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මිනිසුන්ගේ ආයුෂයි එක එක සතුන්ගේ ආයුෂයි එක එක දෙවිවරුන්ගේ ආයුෂයි සංසන්දනය කළා. දැන් තෞතිසා දිව්‍ය ලෝකේ තෞතිසා දිව්‍ය ලෝකේ ගත්තොත් අවුරුදු 100ක් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් ඒ එහෙ එක දවසයි. චාතුමා රාජික දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙ එක දවසයි. මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ දිව්‍ය ලෝකවල තියෙන ආයුෂ පවා. එතකොට බලන්න ප්‍රඥාව පාවිච්චි කරන්න පුළුවන් මනුෂ්‍යයා තමන්ගේ ජීවිතේ සැලසුමක් හදාගන්නවා මේ මනුස්ස ජීවිතේ මම දැන් මේ දැන් ගෙවන්නේ මම ආයෙත් මිනිස් ලෝකෙට එනවද මම ආයෙත් මේ දුක් ගොඩේ ඉන්නවද නැත්තම් මම යම්කිසි අවබෝධයක් කර යනවද අපිට සම්දිස්ථානයක මේ අපි ඉන්නේ. අපි මේ ඉන්නේ අපේ ජීවිතේ තීරණාත්මක තැනක. හැබැයි මේ තැන පෙන්වලා දෙන්නේ නැහැ දේශපාලනඥයෝ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දේශපාලනඥයෝ මේක පෙන්වලා දෙන්නේ ඒ වගේම මේක ක්‍රීඩාවෙන් පෙන්වලා දෙන්නේ කලාවෙන් පෙන්වලා දෙන්නේ මේක පෙන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් විතරමයි. බුදුරජාන් වහන්සේගේ දේශනාව තුළින් පෙන්වා දෙනවා අපි ගෙවි ගියපු කාලේ අපි හැම ජීවිතෙම මිනිස් වෙලා උපන්නේ නැහැ. අපි සමහර අවස්ථාවල සත්තු වෙලා ඉපදිලා තියෙනවා. සමහර අවස්ථාවලදී සර්පයෝ වෙලා එළුව හරක් වෙලා ඉපදිලා තියෙනවා. සමහර කාලවලදී අපි පෙරේත වෙලා ඉපදිලා තියෙනවා. නිරේ ගිහිලා තියෙනවා. අපි වරින් වර මනුස්ස ලෝකෙත් තියෙනවා. මේ මේ ජීවිත රටාව අපිට ඕන හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. අර කරත්තෙට ගහපු කඩ ඇණේ වගේ. බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්න මම ඔබට කිව්ව මතකද කරත්ත රෝදේ ගැලවෙන්නේ නැති කඩ ඇණේ ගහලා තියෙන නිසා. මේ වගේ තමයි අපි චේතනා පහල කර කර චේතනා පහල කර කර අපි හිතනවා චේතනා පහල කර කර අපි වචන කතා කරනවා චේතනා පහල කර අපි ක්‍රියා කරනවා මේකට තමයි කර්මය කියන්නේ. චේතනා පහල කර කර සිතද්දී චේතනා පහල කර කර වචන කතා කරද්දී චේතනා පහල කර කර කයින් ක්‍රියා කරද්දී ඒකෙන් උපදින යම්කිසි ශක්තියක්. ඒකට කියන්නේ විපාකය කියලා. ඒක තමයි කරත්තේ ජීවිතේ නැමැති කරත්ත රෝදේ ගැට ගැලවෙන්න නොදී ගහපු කඩ ඇණි වගේ. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ අපිට අපි ගැලවෙන්න බැරුව ඉන්නේ මේ කර්මයේ නැමැති කඩැණි අපේ ජීවිත නැමැති රෝධයට අපි ගහගෙන තියෙන නිසා. එතකොට මේක අපිට වෙනස් කරන්න තියෙන්නේ කර්මයකින්මයි. දැන් අපි ගත්තොත් මේ පිංගතුන් දන්නවා යමක් හැදෙන්නේ යම් තැනකින්ද එතනින්ම ඒක නැති වෙන්න ඕනේ. අපේ මේ ජීවිත පැවැත්ම සකස් වෙවි යන්නේ චේතනා පහල කර කර කරන දේවල් වලින්. දැන් මේ ජීවිතේ මිනිස්සෙක් දැන් ඔන්න අපි අපි ගෙවනවනේ දැන් ඔන්න අපි ගත්ත දැන් මෙතන දහස් ගාණක් ඉන්නවා. දැන් අපි අතරේ අපි හැම එක එක්කෙනාගේම සිතවිලි රටාව එකම විදිය නෙමෙයිනේ. අපි එක එක්කෙනා එක එක විදියට හිතනවා. අපි කතා කරන හැමෝම එකම ආකාරයේ වචන නෙමෙයිනේ. අපි එක එක වචන කතා කරනවා. අපි එක එක ක්‍රියා කරනවා. හැබැයි මේවා ඔක්කොම කර්මානුරූපව බෙදිලා යනවා. ඒ කියන්නේ චේතනා පහල කරලා අපි මේ කරන දේවල් බෙදිලා යනවා හොඳ නරක වශයෙන්. මේ හොඳ නරක වශයෙන් බෙදිලා යන මේ ජීවිතයේ ප්‍රඥාවක් තිබුණ නැත්නම් අපිට පුංචි නෙමෙයි ලොකු අවාසියක් තියෙනවා. ප්‍රඥාව උපද්දවාගත්තු නැති ජීවිතේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පොඩි වතුර වීදුරක් වගේ කියලා. ප්‍රඥාව උපද්දවාගත්තු නැති ප්‍රඥාව උපදවාගත්තු නැති ජීවිතේ වතුර වීදුරක් වගේ කියනවා. උන්වහන්සේ උපමාවක් ඒ දේශනා කරන්නේ වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මොත් ඒ වතුරට මොකද වෙන්නේ? ඒ වතුර ලුණු රස වෙනවා. මොකද හේතුව? ඒ ඒ වීදුරුවේ තියෙන වතුර ප්‍රමාණය ටිකයි. ඒ වගේ තමයි කියනවා ප්‍රඥාව උපදවාගත්තේ නැති මිනිස්යාගේ මානසික ස්වභාවය. ප්‍රඥාව උපදවාගත්තේ නැති මිනිස්යාගේ මානසික ස්වභාවය වතුරු විදුරක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාව උපදවාගත්තු මිනිසයා ගඟක් වගේ කියලා. ප්‍රඥාව උපදවාගත්ත මිනිස්යාගේ ජීවිතේට ඒ ගඟට වතුර අර වතුර වීදුරුවට දාපු ලුණු කැටේම අර ගඟට දැම්මොත් ගඟට ඒක තේරෙනවද? මොකද හේතුව? ඒ මහ ජලස්කන්ධයක්. මේ වගේ තමයි අර බුදුරජාන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව උපදවාගත්තු නැති මිනිසයාට පුංචි සිද්ධියක් තමන්ගේ ජීවිතේ සිද්ධ වෙච්ච පුංචි සිද්ධියක් ඇති මරණින් මත්තේ නිරේ යන්න. මරණින් මත්තේ තිරිසං අපායට යන්න. പ്രേත ලෝකෙට යන පොඩි සිද්ධියක් ඇති. හැබැයි ප්‍රඥාව උපදවාගත්ත මිනිස්යාගෙන් ඒ සිද්ධියම වුණත් ඒක විපාක බොහොම සුළුවෙන් විපාක දෙලා ඒක සතර අපායට ඇදගෙන යන්නේ නැහැ කියලා. මේ නිසා පින්වත්නි සමහර විට අපිට අපි අපි මේ ජීවිතයේ ප්‍රඥාව උපදවා ගන්න අසමත් වුණොත් අපේ ජීවිතේ කෙරිලා තියෙන අනේක දේ සිදුවීම් මාලාවෙන් අපි දන්නේ මොකක් ඉස්සරහට එයිද කියලා. අපේ ජීවිතේ මේ මේ ජීවිතේ අපිට අහිමි වෙනකොට දැන් අපි ගත්තොත් අපි මරණයටපත් වෙනවා. අපි අපි ඉපදලා තියෙන්නේ ඊට කලින් ආත්මවල ඉපදුනා විදියටම. අපි කලින් ආත්මවල ඉපදුනේ ඉපදුනා මැරිලා ගියා. එහෙනම් මේ ජීවිතේත් ඉපදුනා වගේම අපි මැරිලා යනවා. කලින් ආත්මවල වගේම ඉපදිලා මැරිලා යද්දී මේ ජීවිතෙත් ඉපදිලා මැරිලා යද්දී ප්‍රඥාවක් නැතුව කර්මයේ විතරක්ම නම් තියෙන්නේ. කර්මයේ විතරක්ම නම් තියෙන්නේ. අපිට බොහොම අසරණ ගමනක් තමයි යන්න වෙන්නේ. මේ නිසා පින්වත්නි ප්‍රඥාව උපදවා ගැනීම අපේ ජීවිතේ මා හිතනවා දැන් ගෙවල් දොරවල් හදන ඒවා දූ දරුවන්ගේ වැඩ ළමයි කසාද බන්දලා දෙනවා මේ වගේ දේවල් අපේ ජීවිතේ තියෙන එක්තරා ඉලක්කනිල්ල දැන් අපි ගත්තොත් තරුණ දෙමාපියන්ගේ ඉලක්කේ ළමයිට උගන්වන එක ඒ ළමයි ලොකු වුණාට පස්සේ දෙමාපියන්ගේ ඉලක්කේ ළමයිට විවාහ කළා දෙන එක මේ වගේම ඉලක්කයක් අපිට තියෙන්න ඕනේ තමන් තුළ තියෙන ප්‍රඥාව උපදව ගන්න එක. ප්‍රඥාව උපදවාගත්තු ගමන් මම ඔබට මතකද කිව්වා ප්‍රඥාව උපදව ගන්න මම පුංචි සිද්ධියක් කියන්නම්. දැන් මේ ධර්මයේ කියුණා. ඒ තමයි චේතනා පහල කර කර අපි සිතින් සිතනවා. වචන කතා කරනවා, කයින් ක්‍රියා කරනවා. අපිට මේක හඳුනගන්න පිළිවෙලක් නැහැ. හරි කෝකද? වැරදි කෝකද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල් කරගෙන අපි හඳුනා ගන්නවා ඉස්සෙල්ලාම මේක හරි මේක වැරදි. අපි හඳුනා ගන්නවා චේතනා පහල කර කර කරන දේවල් අතර මිනිසු කරනවා සතුම් මැරීම. අපි අඳුන ගන්නවා ප්‍රඥාවෙන් සතුම් මැරීම වරදක්. ඊට පස්සේ ප්‍රඥාව පාවිච්චි කළා ඒක නොකර ඉන්නවා. අපි හඳුනා ගන්නවා ප්‍රඥාවෙන් සොරකම් කිරීම වරදක්. සොරකම් කිරීමෙන් වළකිනවා. වැරදි කාම සේවනයේ වරදක්. හඳුනාගත්ත ප්‍රඥාවෙන් වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීම වරදක්. හඳුනාගත්තා. බොරු කීමෙන් වළකිනවා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම වරදක්. හඳුනාගත්තා. වළකිනවා. දැන් තමයි ප්‍රඥාව පාවිච්චි කරලා අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ කටින් කිව්වා වගේ හඳුනාගත්තා වලකිනවා කියලා වලකින ලේසිද? බෑ. මොකද කටින් කීමට වඩා ඒක කිරීම තමයි අමාරු. එතකොට අන්නයා මොකද කරන්නේ ප්‍රඥාව පාවිච්චි කර කර නුවණ මෙහෙව මෙහෙවා උත්සාහ කරන උත්සාහ කරනවා. වීරිය ඇති කර ගන්නවා. සතුන් මරපියෙක් කෙනා සතුන් මැරීමෙන් වැළකීමට උත්සාහ කරලා වැළකෙනවා. එහෙනම් එයා කොහොමද ඒක කරන්නේ? එයාගේ ප්‍රඥාවයි වීරියයි පාවිච්චි කළා. සොරකම් කරපු එක්කෙනා සොරකමෙන් වළකිනා වීරියයි ප්‍රඥාව පාවිච්චි කළා. කොයි විදිහට ප්‍රඥාව පාවිච්චි කරන්නේ? එයා හිතනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන් බුද්ධ දේශනාව උගන්වනවා මේ සත්ත්ව ඝාතනයේ විපාක මොනවද? උපනුපං ආත්මවල අඩු ආයුෂ ලැබෙනවා. අඩු ආයුෂ ලැබෙනවා රෝගියෙක් වෙනවා. සොරකමේ විපාක මොකද්ද? උපනුපං ආත්මවල දිලින්දෙක් වෙනවා. වර්ධිකාමසේවනේ විපාක මොකද්ද? උපනුපං ආත්මවල රෝගියෙක් දුර්වලෙක් වෙනවා. අසාර්ථක විවාහ ජීවිතයක් ලැබෙනවා. බොරු කීමේ විපාක මොකද්ද? උපනුපන් ආත්මවල එයාට එයාගේ වචනේ සමාජයේ ඔච්චමට ලක් කරනවා පිළිගන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ විපාක මොකද්ද? උපනුපන් ආත්මවල ප්‍රඥාව නැති මිනිසෙක් වෙනවා. ඉතින් බුදුරුකේ බුදු කෙනෙක් පහළ වෙලා මේ පෙන්වා දුන්නම ප්‍රඥාව ප්‍රඥාව තියෙන මිනිස්සයා මොකද වෙන්නේ? Taman කැමති සැපේටයි. සැපේ කැමති කෙනා වීරිය පාවිච්චි කරමින් අන්න ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා. එතකොට ඒකට කියනවා සීලය කියලා. ඒකට එයා ඒක කරන්නේ තමා හුවා දක්ව ගන්න නෙමෙයි. සතුටින් ජීවත් වෙන්නයි. සතුටින් ජීවත් වෙන්නයි ඒක කරන්නේ. සතුටින් ජීවත් වීම පිණිස ඒ ඒකෙන් වළකිනකොට පවින් වළකිනකොට පින්වත්නි හොඳට මතක තියාගන්න. හොඳට ප්‍රඥාව පාවිච්චි කරන්න. පවින් වළකිනකොටම පව වෙනුවට එතනට වෙන එකක් එනවා. මොකද්ද? පින. පවෙන් වැළකුණාද? එතන මොකද තියෙන්නේ? පින. ඔන්න පිනක් රැස් වෙනවා. ඊට පස්සේ ලෝභ නැති ජීවිතයක් පුරුදු වෙනවා. එයා අනුන්ට උදව් කරන්න පෙළඹෙනවා. දෙන්න පෙළඹෙනවා. ඔන්න පිනක් රැස් වෙනවා. සමගිය පිණිස උදව් කරනවා. සණ්ඩු සරුවල තියෙන දේවල් වචනයෙන් පව කරන්නේ නැහැ. අර්බුදය තියෙන දේවල් කරන්නේ නැහැ. මනුස්ස ජීවිතවලට අලාභහානි වෙන, පෞල් කඩාකප්පල් වෙන, අවුල් වෙන දේවල් කියන්නේ නැහැ. පින් රැස් වෙනවා. සමගි සම්පන්නව කටයුතු කරන්න උදව් කරනවා. පින රැස් වෙනවා. ඊළඟට මොකද කරන්නේ? දැන් යා මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. තව කෙනෙකුට පාවිච්චි කරන්න පොළඹවන්නේ නැහැ. පිනක් රැස් වෙනවා. එතකොට බලන්න පින්වත්නි, තමන්ගේ ජීවිතය තුළ දැනගෙන දැනගෙන ප්‍රඥාවකින් පිනක් රැස් කරගන්න පුළුවන්. ඊළඟ එක තමන්ගේ ජීවිතේ දැනගෙන ප්‍රඥාවකින් පින රැස් කරන ගමන් දැන් අපිට අවබෝධයක් තියෙනවා මේ චේතනා පහල කර කර මේ තමයි අපිට මේ සිතින් සිටීම වචන කතා කිරීම කයින් ක්‍රියා කිරීම තියෙන්නේ. හැබැයි පින්වත්නි මතක තියාගන්න ඕනි බාහිර ලෝකෙන් කිසිම උදව්වක් නැහැ. සිල් රකින්න කියලා බාහිර ලෝකෙන් උදව් නැහැ. හොඳට මතක තියාගන්න. බාහිර ලෝකෙන් උදව් තියෙන සිල් කඩන්නමයි. බාහිර ලෝකෙන් කියයි ලොකුම බොරුව කතා කරත් තෑග්ගක් දෙනවා කියයි. දැන් මාත් වලින් කරනවනේ ඒක. ලොකුම බොරුව කතා කරන්න කියයි තෑගි ගන්න පුළුවන් කියයි. සිල් රකින්න උදව් කරනවා. සිංහල අවුරුදු කාලේට චූටි ළමයින්ට දෙනවා මේ රංගපාණ්ඩ දෙනවා. චූටි ළමයි මේ ආරක්ක බෝතල අතේ තියන් සරම උස්සගෙන ඩෝප් කාර්යයක් වගේ රඟපාන. උණු සම්මානයක් හම්බ වෙනවා. තෑගි හම්බ වෙනවා. හොඳටම රඟපෑවා කියලා මේ ළමයා. පොඩි කාලේ ඉඳලා උදව් කරනවා ඒවට. ඊළඟට මේ හැමදේම නටන්න, ගයන්න, වයන මෙහෙම හිටපන් කියලා. ඒකට උදව් කරනකට සම්පූර්ණ සීලේ වල් වදිනවා. දැන් හොඳම දන්ව ඇති ඔබ සීලේ වල් වැදීගෙන යන්නේ ධර්මයේ කියලා දැන් ඉතින් අහන්න තියෙන එක විහිළු තාලු විතරයි අනාගතේ. බණ කියලා අහන්න හම්බෙන්නේ විහිළු කොමිට් කැලේ විතරයි. ඉතින් මේ නිසා සීලේ වල් වැදීගෙන යද්දී ඔබ ප්‍රඥාවන්ත වුණොත් ඔබට සීල් රකින්න අවස්ථාවක් ලැබෙනවා. ඔබ නුවණින් කල්පනා කළොත් තව දෙයක් ඔබට කරන්න පුළුවන්. ඒ තමයි දැන් අපි ඇහැ පාවිච්චි කරන රූප බලන්න, කන පාවිච්චි කරන්නේ ශබ්ද අහන්න, නාසය පාවිච්චි කරන්නේ ගඳ සුවඳ ආග්‍රහණය කරන්න, දිව පාවිච්චි කරන්නේ රස දිවට රස ලබා ගන්න, කය පාවිච්චි කරන්නේ පහස ලබන්න, හිත පාවිච්චි කරන්නේ මොකේදද? අපි හිත පාවිච්චි කරමු ආර්ථවත් දෙයකට. ඒ තමයි අපට පුළුවන් නම් දැන් ඔබ පොඩ්ඩක් හිතන්න ඔබ ඔබට තරහ කරපු ඔබට කවුරු හරි හිංසා පීඩා කරපු ඔබෙන් පලිගත්තු කෙනෙක් ගැන ඔබ හිත හිත හිටියොත් මොකද වෙන්නේ? ඒ වෙලාවට ඔබේ හිත පිරිහෙන්නේ නැද්ද? පිරිහෙනවා. ඔබ ඔබ නොමග යන සරාගිරියක් හිත හිත හිටියොත් මොකද වෙන්නේ? ඔබේ හිත පිරිහෙන්නේ නැද්ද? පිරිහෙනවා. එහෙනම් ඔබ හිත හිත ඉන්න දෙයකට අනුකූල අනුකූල උදයක් ඔබේ ජීවිතය තුල හැදෙනවා. ඔබේ ජීවිතය තුල ඔබ සිත සිතා ඉන්න දෙයට අනුකූල දෙයක් හැදෙනවා. ඔබට හිතන්න පුළුවන් නම් බුදු කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන ඔබට හිත හිත ඉන්න පුළුවන් නම් ඒ වෙලාවට ඔබ ලෝකයේ ශ්‍රේෂ්ඨම කෙනාගෙන හිත හිත ඉන්නවා. ඒකට කියනවා භාවනාව කියලා. ඔබට පුළුවන් නම් මෙත්සිත වඩන්න, මෛත්‍රී කරන්න. ඔබ ඔබ මේ ලෝකයේ ඉහළම කෙනෙක් ඒ වෙලාවට. ඇයි මේ දැන් බලන්න ඔබට පසුගිය දවස්වල ඔබ දකින්න ඇති පාත්‍ර වලින් ප්‍රවෘත්ති වලින් මේ දේශපාලනය නිසා මිනිස්සුන් පිරිහිලා තියෙන ආකාරය මිනිස්සු දේශේ බෙදා හරිනවා. දේශේ වපුරනවා. වංචාව වපුරනවා. හොරකම බොරුකම වපුරනවා. දේශපාලනය මුල් කරගෙන තනි කරම බොරුවක් මේ යන්නේ. ඒ බොරුවේ කොටස්කාර වෙනෝනේ සාමාන්‍ය මිනිස්සුන්. එතකොට ඔබ එයින් මිදෙනවා. මෙත් සිත වඩන වෙලාවට. ඔබට පුළුවන් නම් මේ සෑම කෙනෙකුටම සියලු සත්වයන්ට මෛත්‍රිය වඩන්න මේ පෘථිවියේ ජීවත් වෙන මිනිස්සු අතර ඔබ විශේෂ කෙනෙක් ඒ වෙලාවේ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පින ක්‍රැස් කර ගැනීමට උපමාවක්. ඔබ තීරණය කළා කියමු හෙට උදේට 100කට දාන දෙන්න. 100කට දාන දෙන්න නම් ඔබට සෑහෙන මහන්සි වෙන්න වෙනව නේද? ඔබට ඒකට 100කට උයන්න මුට්ටි හොයන්න ඕනේ, වළං හොයන්න ඕනේ, දර හොයන්න ඕනේ, හාල් හොයන්න ඕනේ, එළවලු අරගෙන යන්න හරි මහන්සියෙන් දුවන. දැන් උදේට මහා පාන්දරින් පාන්දරින් නැගිටලා ඔන්න මහන්සියෙන් ඔබ උයනවා. ඊට පස්සේ ඔබ තීරණය කරනවා දවල්ටත් උයන්න ඕන. එහෙනම් අනිත් පැත්තට ඔබ ආයෙ ලෑස්ති වෙන්න එපා. ආයෙමත් ලෑස්ති වෙන්න ඕනේ වළම්පිකම් හොදගෙන හාල් බඩුගෙන ලායි යන්න. ඊට පස්සේ ඔබ තීරණය කරනවා රැයට 100කට දෙනවා. එතකොට දවසකට උදේට 100යි දවල්ට 100යි රැයට 100යි 300කට කන්න දෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි 300කට කන්න දෙන්න වෙන මහන්සිය. ඒ මහන්සියට මහන්සි වෙලා 300කට ආහාර පාන දෙනවා නම් ඊට වඩා පිනක් මේ විනාඩි 20ක් මෛත්‍රී භාවනාව කරලා ගන්න පුළුවන් කියනවා. විනාඩි 20ක් පැය භාගයක් මෛත්‍රිය වඩන ගන්න පුළුවන් කියනවා. ඔබට හිතෙන්න පුළුවන් මෛත්‍රිය වඩනවා කියන පස්සේ මේක නිකන් මේ මෝහණයක් වද්ද. මොකද්ද මේ කියලා නෑ නෑ. මෛත්‍රී වඩනවා කියලා කියන්නේ මේ ලෝකෙට දැනෙන දෙයක්. මේ ලෝකෙට දැනෙන දෙයක්. දැන් ඔබ දැකලා තියෙනවද මේ මිනිස්සු හරක් මරන්න අරගෙන යනවා. අපි හරකෙක් ගාවට යනකොට ඒ හරකට ඒක තේරෙනවා. හරක් මරන්න පුද්ගලයා හරක ළඟට යනකොට ඒකත් හරකට තේරෙන්නේ නැද්ද? ඒ හරක දඟලනවා, දුවන්න බලනවා. ළඟින් යටොත් ඉතින් හරකායට ඉව තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ දුෂ්ටකම් මේ හොඳට මේ ලෝකෙට දැනෙනවා. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ මෛත්‍රිය ලෝකෙට දැනෙනවා. බුදුරජාණන් මේ අනුරාධපුරේ ඒක ස්වාමින් වහන්සේ නමක් මෛත්‍රී භාවනාවෙන්ම දවස ගෙව්වා. වස් කාලය ඉවර වෙලා ඒ ස්වාමීන් වහන්සේ පහෝදා වඩින්න සූදානම් වෙද්දී එදා රෑ ඇහෙනවා කවුද කෙනෙක් මේ හඬනවා. ස්වාමීන් වහන්සේ ඇහුවා කවුද මේ අඬන්නේ? එතකොට මේ ගහේ ඉඳලා හඬක් එනවා. කියන ස්වාමීනි මම මේ ගහේ ඉන්න దేవතාවා මමයි මේ අඬන්නේ. ඇයි ඔබ හඬන්නේ? ඔබ වහන්සේ වැඩම කළා මෛත්‍රී භාවනාව කරන්න පටන් ගත්තට පස්සේ මේ වනාන්තරේ ඉන්න අමනුස්සයෝ යක්ෂයෝ භූතයෝ සියලු දෙනා සාන්ත වුණා. ඔබ වහන්සේ වඩින්න ඉස්සෙල්ලා එකාට එකා මරාගෙන හිටියේ. ඔබ වහන්සේගේ මෛත්‍රී අනුසසින් ශාන්ත වුණා. අනේ ස්වාමීනි ඊළඟ වස වෙනකන් ආයේ වැඩ ඉන්න කිව්වා. වැඩ හිටියා. ඒවස් කාලේ ඉවරලා ඒ ස්වාමීන් වහන්සේ වඩින්න ලෑස්ති වෙනකොට ආයෙමත් අර දේවතාව අඬන්න ගත්තා. අනේ ස්වාමීනි වඩින්න එපා. වැඩම කළොත් මේ මිනිස්සු මේ අමනුෂ්‍ය ඔක්කොම ආයේ පරණ තත්ත්වයට වැටෙයි කියලා. ඔබ හොඳට බලන්න හිතලා යම්කිසි ගේක භූත දෝෂයක්, අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් ඒකට සලකුණ තමයි සමගිය නැහැ. සමගිය නැහැ. හැමතිස්සෙම හේතුවක් නෑ රණ්ඩු හටගෙන රණ්ඩු තමයි හැමතිස්සෙම. සමගියෙන් විසඳගන්න පුළුවන් දේවල්. නමුත් රණ්ඩු සරුවල් වෙවි ඉන්නේ. මොකද හේතුව? අර අමනුෂ්‍ය බලවේග ද්වේෂයත් එක්කයි ඉන්නේ. එහෙමනම් දේශයත් එක්ක පාපය ඉන්නවා වගේ පිනත් එක්ක දෙවියන් ඉන්නවා. මේ නිසා පින්වත්නි ඔබට පුළුවනි ඔබේ ප්‍රඥාව පාවිච්චි කරලා අද ඉඳලා වුණත් පුළුවන්. ඔබට පුළුවන් ප්‍රඥාව පාවිච්චි කරලා පින් රැස් කරන්න. මෛත්‍රිය වඩන්න. සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන්න. රැකී රක්ෂාවල් කරන ගමන් කරන්න පුළුවන්. වත්ති පිටේ වවන ගමන් කරන්න පුළුවන්. හැමදේම කරන්න පුළුවන්. ඊළඟ එක තමයි හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අනුසස් මට තේරෙන හැටියට අද වර්තමාන මිනිස්සයා බුදු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෑ. ප්‍රයෝජනයක් ගන්නෙ නැති නිසාමයි කියන්නේ බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගතිගුණ අතින් අපි තාමත් අනන්තරේ කියනවා. මොකද හේතුව? බුදුබණ කියලත් නැහැ බුදුබණ අහලත් නැහැ. ඒකයි හේතුව. මම ඔබට තව දෙයක් කියන්නම්. ගෙවල් වලට සත්තුන්ට බෙහෙත් ගහන්න එපා. කන්ද පිරිත වහලා තියෙනනේ කන්ද පිරිත කියන එක. කන්ද පිරිත පිරිත් පොතේ තියෙනවා. කන්ද පිරිත හොඳට පැන් එකක් අරගෙන 108 වතාවක් පිරිත් කරන්න. කළ පැන් යන්නේ. මෛත්‍රිය තුල ඔබට රැඳී ඉන්න පුළුවන්. අර බාධා ඔබෙන් අයින් වෙන්න පුළුවන්. ඔබට රැකවරණේ තියෙනවා. මේ රැකවරණේ අපි මතක තියාගන්න ඕනේ අද අපි manuss ලෝකෙ මේ හිටියට මෙන්න ඒක මේ වගේ එකක්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ජානුසෝනි කියලා බ්‍රාහ්මණේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ මැරිච්ච උදවියට පින් දෙනවා. ඉවා ඒගොල්ලෝ ගන්නවද කියලා ඇහුවා. ගන්නවා කිව්වා පෙරේත ලෝකේ ඉන්න අය. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි අපි දානයක් දීලා පින් දෙද්දී ඒ මැරිච්ච එක්කෙනා පින් ගන්නාවේ නැත්තම් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මැරිච්ච එක්කෙනා පින් ගන්නාවේ නැත්තම් තව ඉන්නවා මැරිච්ච අය. ඒගොල්ලෝ පින් ගන්න එනවා. ස්වාමීන් ඒගොල්ලොත් ආවේ නැත්තම් බ්‍රාහ්මණේ මේ සංසාරේ කෙලවරක් නෑ කිව්ව නෑද අයෝ. එතකොට දැන් ඔබ පිනක් දහමක් කරනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ ජීවිතේ මැරිච්ච එක්කෙනා දෙන්න විතරයි. හරියට ඉන්නවා මේ සංසාරේ සමහරට අපි පාර යනකොට මේ ගිය භූතය අඳුන ගන්නවා මේ මගේ ගිය ආත්මේ පුතා මේ ගිය ආත්මේ දුව මේ ගිය ආත්මේ අම්මා අඳුනා ගන්නවා අඳුනගෙන පස්සෙන් එනවා ඔබ හරියට පින් කරගත්තේ නැත්නම් ඒගොල්ලෝ තමයි මරණාසන්න වෙනකොට ඔබව ඒගොල්ලන්ගේ ලෝකෙට කැඳවගෙන යන්නේ මරණාසන්න වෙනකොට සමහරුන්ට ඇවිල්ලා අඬ ගහනවා වරින් යන්න කියලා මේ නිසා මේ මේ සියල්ලෙන් බේරෙන්න පුළුවන් පිං රැස් කරගන්න ක්‍රම මම ඔබට දැන් කියන්න හැබැයි ඔබ ප්‍රඥාවන්තරම් කරයි. පළවෙනි එක තමයි ඉස්සල්ලාම ඔබ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් හඳුනා ගන්න. උන්වහන්සේට ගුණ නමයක් තියෙනවනේ. ගුණ වශයෙන් හඳුනා ගන්න. ධර්මයේ ගුණ වශයෙන් හඳුනා ගන්න. ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හඳුනා ගන්න. මේකේ විශේෂයක් තියෙනවා දැන් ඔබ මම මම අහලා තියෙනවා සමහර ওই හාමුදුරුවන්ගේ පස්ස වුණාම මා එක්කම සමහර බින්ගතුන් කියලා තියෙනවා අනේ ස්වාමීන් අපි මේගොල්ලෝද සරණ යන්නේ නෑ නෑ ඒගොල්ලෝ සරණ යන්නේ අපි අපි සරණ යන්නේ කාවද ගෞතම බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරේ අපි පැහැදුනේ උන්වහන්සේ ඇස් දෙකින් දැකලා නෙමෙයිනේ. උන්වහන්සේව ගුණ වශයෙන් දැකලා. රහතන් වහන්සේලා ගැන මගපළලාභීන් ගැන හිත පහදවා ගන්න ඕනේ තේ විදියටයි. ගුණ වශයෙන් අඳුනාගෙන හිත පහදවාගෙන මුළු හිතින්ම ඒ කියන්නේ චිත්ත ප්‍රසාදයෙන්ම සරණ යන්න ඕනේ. ඔන්න පළවෙනි පින. අපිට රැස් කරගන්න තියෙන පළවෙනි පින මේ. දැන් ඔබට මේක කරන්න පුළුවන් උදේ පාන්දර නැගිට ගමන් ඔන්න වතුර ටිකක් නෑවා. මෝනකට හොද ගත්තා. උන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මයේ සරණ ගියා ශ්‍රාවක සංඝයා සරණ ගියා මේක ටීවී එකෙන් රේඩියෝ එකෙන් නම් කරගන්න බලාපොරොත්තු වෙන්න එපා අද රේඩියෝ වල ටීවී වල උදේ පාන්දර කෙලවරක් නැතුව තියෙනවා පිරිත් දාලා දැන් මිනිස්සු කම්මැලිකමට පුරුදු වෙලා තියෙනවා ඒක ඒක දාගන්නවා ඒක දාගෙන ගෙවල් දොරවල වැඩ කරගන්නවා මනසට මුකුත් යන්නේ ඒවා ඒගොල්ලෝ කරන්නේ මේ ශාසනයට ආදිරට නෙමෙයි තරංගයක් කේ යන්නේ එක එක channel එකේ ඒගොල්ලන්ගේ අවධානය යොමු කරගන්න කරන එකක් ඒ නිසා ඔබට මම මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි හැබැයි එකක්. මොකක්ද හැබැයි එක ඔබ හොඳට තුනුරුවන් සරණ යන්න ඕන එකයි. ඊළඟට ඔබ පන්ති සීලින ආරක්ෂා කරන දැන් අද සිංහලෙන් සීල් ගත්තේ හොඳට සිංහලෙන් සමාදන් වෙලා අදිෂ්ඨාන කරගන්න දෙකයි. පින් දෙකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණ කියලා වන්දනා කරගන්න ධර්මයේ සංඝයා වන්දනා කරගෙන පින් තුනයි. පින් රැස් කරගත්තා. ඊට පස්සේ හැම මොහොතකම ඔබට අපි ගත්තොත් අම්මා කෙනෙකුට නම් උදේට කෑම වේල හොඳ සද්ධාවෙන් හදලා හොඳ සද්ධාවෙන් කිව්ව හිතේ සතුටින් යුක්තව දරුවන්ට ආ ගෙදර කට්ටියට ආහාර පාන හදලා දෙනවා නම් ඒකත් පිනක්. දවස පුරා එහෙම පින රැස් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඔබ රැකියාවට යනවා වැඩ කටයුතු කරනවා ඊට පස්සේ එනවා අවිල්ලා ඒ කටයුතු විවේක අරගෙන මූණකට හොදලා ඔන්න ආයෙත් ඔබ වන්දනා කරනවා. ඔන්න පිං රැස් කරගත්තා. ඊට පස්සේ ඔබ වන්දනා කළ හවස වන්දනා කළ ඉවර වෙලා නැත්තම් හවස නිදාගන්න ගියපු වෙලාවට ඔබ තුනුරුවන් සීකල මෙන්න මේක කරන්න. මොකද්ද? ඔබ හිතන්න මෙහෙම සම්පූර්ණ කරපු පින ආවර්ජනා කරන්න. මෙහෙමයි ආවර්ජනා කරන්නේ. ඒ පින ආවර්ජනා කරන්න ඉස්සර වෙලා ඔබ තව දෙයක් කරන්න ඕනේ. ඔබ කියන්නේ මේ මේ ලෝකයේ සිටින පින් කැමති දෙවිවරුනි. සක්‍ර දෙවිඳුනි. ඒ ලෝකපාලක දෙවිවරුනි, පින් කැමති දෙවිවරුනි ඔබටත් දෙව්ලෝපං ඔබටත් මනුලෝපං මටත් පිහිට පිනිස පවතින්නේ පිනයි. සැපේ පිණිස පවතින්නේ පිනයි. මේ පින අපට ඒකාන්තෙම සැපේ පිණිස පවතිනවා කියලා දේශනා කළේ අපි සරණ ගියේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ. අද දවසේ හිමිදිරි උදෑසන මා අවදි වෙලා මම තිසරණේ පිහිටියා. මම මේ සිල් සමාදන් වුණා. අද දවස පුරා මම මේ මේ සිල්පද ආරක්ෂා කරගත්තා. මම මෙහෙම දන් දුන්නා. මම මේ මේ ආකාරයට පින් කළා කියලා තමන්ගේ සම්පූර්ණ පින වටේට හෙන්න කියන්න ඕනේ තමන්ට විතර කැහෙන්න ආවර්ජනා කරගන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ මම අද මේ පින ඔබට අනුමෝදන් කරනවා. මේ පිනෙන් ඔබ දෙවියන් සීලු දෙනා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් දියුණු වෙත්වා සැපවත් වෙත්වා හෙට දවසේ මට අදටත් වඩා උසස් අයුරින් පින් කරගන්න දෙවියන්ගේ උදව් උපකාර මට ලැබේවා. මම හෙටත් ඔබට මේ පින් අනුමෝදන් කරනවා. එතකොට ඔබට හොඳට බලන්න මේක අත්හදා බලන්න වෙනස තීරෙයි. කරදර වෙන්න තියෙනවා නම් වලකි, අනතුරු වෙන්න තියෙනවා නම් වලකි, පෙර කර්මයක් විපාක දෙන්න තියෙනවා නම් ඉතින් දෙවියන්ටවත් බේරන්න බෑ. එහෙම නැතුව විශේෂයෙන්ම ඔබ දන්නවනේ මේ මේ ලෝකේ තියෙන අවිනිශ්චිත බවනේ කරදර නොමග යන්න තියෙන නම් වලකී විශේෂයෙන්ම ආරක්ෂාවක් තියෙන තමන්ගේ ජීවිතේට. තමන්ගේ ධර්ම මාර්ගයට ආරක්ෂාවක් තියෙනවා. නොමග යන්න තියෙන නම් වලකී ආරක්ෂාව ලැබෙයි. එතකොට හැමතිස්සෙම තම තමන්ව අඳුන ගන්නව දෙවියන් මේ පින් කරන දරුවෙක්. මේ පින් කරලා මට අපට নিরතුරු පින් අනුමෝදන් කරනවා. එහෙනම් මේ සම්බන්ධතාවය එතකොට තියෙන්නේ මේ අන්නාසී කෙහෙකන් එක්කද නැත්නම් පිනත් එක්කද? අන්න ඒක තමයි ක්‍රමය. එතකොට පිනත් එක්ක තියෙන මේ සම්බන්ධතාවය ගොඩ නැගුණාම පින්වත්නි ඔබේ ජීවිතය තුළ ටික ටික සාන්ත වෙනවා. කරදරකම් කටළු අඩු වෙලා සැනසිලිදායක වාතාවරණයක් හැදෙනවා. එතකොට ඔබට ටික ටික ධර්මයේ පැත්තෙන් දියුණු කරගෙන මේ ලැබිච්ච ජීවිතය විශේෂ එකක්. ඒ කියන්නේ ප්‍රඥාව උපදවාගෙන පින හසුරව ගන්න, පින දියුණු කරගන්න, පින පෝෂණය වෙන ජීවිතයක් ඔබට ඔබට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් එවැනි ජීවිතයක් ඔබ ගොඩනගා ගත්තොත් මරණයෙන් පස්සේ ඔබට කවුරු හරි පින් දුන්නා හෝ නැතා ඔබට පාඩුවක් වෙයිද? ඔබට ප්‍රශ්නයක් නැහැ. ඇයි හේතුව? ඔබ මරණින් මත්තේ පින් ඇති තැනකම උපදිනවා. පින් ඇති තැනකම උපදිනවා. මොකද හේතුව? හැමතිස්සෙම ඔබ පින් කරන නිසා. ඒ විතරක් නෙමෙයි. බාල වර්ගයේ අමනුෂ්‍යයන්ට ඔබ ග්‍රහණය කරගෙන ඉඩ තියන්නේ ඇයි ඔබෙන් පින් ලබා ගන්නා වූ දෙවිවරු මොකද කරන්නේ? ආරක්ෂා කරනවා. මේ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට දැන් අපි ඔක්කොම සරණ ගියානේ. ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියා. ශ්‍රාවකයන් ඇරීට අපිට උදාාර දේවල් මේ ජීවිතේ ලබා ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඒව ලබා ගන්න තියෙන්නේ බුද්ධ ශාසනයෙන් විතරමයි. ඒව කවදාවත් වෙන දෙයකින් බලාපොරොත්තු වෙන්න එපා. වෙන දෙයකින් කාටවත් දෙන්න බෑ. ඒක ලබා දෙන්න පුළුවන් බුද්ධ ශාසනයෙන් විතරමයි. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිසරණ තියෙන්නේ මිනිස්යාට විතරක් නෙමෙයි දෙවියන්ටත් පිළිසරණ. දැන් දෙවියන්ට මිනිසුන්ට සැපේ පිණිස තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. දැන් පින්වත්නි මෙතෙක් වෙලා අසපු බණ ධර්මයේ ගැන මම පුංචි සම්පින්ඩනයක් කරන්නම්. නැත්තම් ඔබට අමතක වෙයි. මොකද සම්පින්ඩණය අපිට ඉපදෙනකොට ලැබුණා ඇස කන නාසය දිව කය මනස කියලා හයක්. අපි මේ තමයි පිනව පිනව ඉන්නේ. නමුත් අප තුළ විශේෂ දෙයක් තියෙනවා අපිට අඳුනා ගන්න බැරි. ඒ තමයි අපේ ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ප්‍රඥාව අවදි කරගන්න හැටි අපිට කියා දෙනවා. ඒ ප්‍රඥාව අවදි වුණොත් අපි ඉස්සෙල්ලාම හඳුනාගන්නේ හොඳ නරක. හොඳ නරක වෙන් කරගෙන අපි මොකද කරන්නේ නරක ඈඩ් කරලා හොඳ දියුණු කරනවා ප්‍රඥාවත් එක්ක වීරිය පාවිච්චි කරලා. එහෙම කරද්දී අපට අපේ ඒ ප්‍රඥාවත් එක්ක වීරිය පාවිච්චි කරලා හොඳ දියුණු කරද්දී අපි ජීවිතේට විශේෂ දෙයක් රැස් වෙනවා. ඒ රැස්වන්නා වූ විශේෂ දේ තමයි පින. මේ පින් අතර අපට ලේසියම උපද්දවා ගන්න තියෙන පිනක් තියෙනවා. ඒ පින මනස මුල් කරගෙන කරන්න තියෙන්නේ. මොකක්ද මෛත්‍රිය. මෛත්‍රී භාවනාව තමයි පින. ඒ බඳු ආකාරයට පින කළා ඊට පස්සේ අපි ජීවිතේ විශේෂ පින් හඳුනා ගන්න ඕනේ. ඒ තමයි තෙරුවන් සරණ යාම, සීලය, වන්දනාව, භාවනාව, යහපත් දේවල්. ඊට පස්සේ මොකද කරන්නේ? හැමදාම රාත්‍රියට අපි දෙවියන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් කරන්නේ පුංචි අනුශාසනාවක් එක්කයි මොකද ඔබට උපකාර වීම පිණිස පවතින්නේ ඔබට සැපේ පිණිස පවතින්නේ පින මිනිස්සු මට සැපේ පිණිස පවතින්නේ පින ඒ නිසා මා මේ මේ අයරෙන් මේ පින රැස් කළා මේ රැස් කළා වූ පින මම ඔබට අනුමෝදන් කරනවා හිට දවසේත් මට පින් රැස් කරගන්න ඔබ උදව් කරන්න එතකොට අද පින් රැස් කළා අනුමෝදන් කළා හෙට විතරයි. හෙට ඊට පස්සේ හෙට දවසේ ආයෙක අද බවටපත් වෙනවනේ. එතකොට ඒ රැස් කරන උපනත්තිද අනුමෝදන් කළා ආයෙත් හෙට දවසේ මෙහෙමයි කියලා පින් අනුමෝදන් කරන පුරුදු නම කලක් යනකොට ඔබට සෑහෙන්න පින් රැස් වෙන විතර නෙමෙයි ඔබේ ජීවිතයේ තියෙන කම්කටොළු බාධක මගහැරලා ගිහිල්ලා ඔබට ඊටාම සැනසෙලිදායක ජීවිතයක් ගත කරන්න තුනුරුවන් සරණින් වාසනාව ලැබේවා කියන්න මං කියන විදිහ කියන්නේ කලන මිතුරු සංගරුවන වෙතින් නිතී සම්බුදු බණ පද මටද ඇසේවා නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගේ බණ සිහි වේවා දුවන සිතට සැනසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැලසේවා පවන විලස පව් බැහැර කරන්නට විදර්ශනා නුවණද ඇති වේවා අකුසලයට නොන අකුසලයට කිසිවිට නොනැමී සිත කුසල් වඩන්නට යොමු වේවා පවිටු මිතුරු සැම ඇසුරෙන් දුරු වී කලන මිතුරු මග පෑදේවා නපුරු බසට අවනත නොම වී නිතී එඩිතර ඍජු සිත පවතිවා සකල සතට සිත සුවය සදන්නට තුනුරුවනේ සරණම වේවා අකලට පරවෙන මලක් විලස නොව ලෙඩ දුක් කරදර දුරු වේවා වරදට හසු වන කෙනෙක් විලස නොව නිසියහමගටම යොමු වේවා මරණයට බිය වෙන කෙනෙක් විලස නොව සුගතියටම සිත සැකසේවා සසරට යොමුන කෙනෙක් විලස නොව නිවනට යන මග සුරකේවා සසරට යොමුන කෙනෙක් විලස නොව නිවනට යන මග සුරකේවා සසරට යොමුන කෙනෙක් විලස නොව නිවනට යන මග සුරකේවා සාදු සාදු සාදු